වැඩ කරන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ලෑස්ති. මමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයයි ඒ වගේම එකට වැඩ කරලා තියෙනවා. මායත් වැඩ කරන්න ජාත්‍යන්තර ලෑස්ති. ජපානය, චීනය, ඉන්දියාව, යුරෝපය, ඇමරිකාව, මැද පෙරදිග හැම රටවල් මේකේ ප්‍රතිඵල මම පෙන්නලා තියෙනවා. මං එක්ක වැඩ කරන්න සිවිල් සංවිධාන, ආගමික සංවිධාන ලෑස්ති. උගතුන් බුද්ධිමතුන් වෘත්තියවේදීන් කලාකරුවන් මාධ්‍ය ලෑස්ති. දැන් මම සිවිල් සංවිධාන 161ක් අපිට සහයෝග සහයෝගය දෙනවා කියලා අත්සන් කළා දීලා තියෙනවා. දවස් 100 වැඩසටහන සාර්ථක කරපු හැම එක්කෙනාම ඉන්නවා. ඉතින් මට ආණ්ඩුව හදන්න ඔබේ සහය දෙන්න.